ගෙවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි අනන්ත අරහං බුදු ගුණ බලයෙන් මම නිදුක් වෙම්වා නිරෝග වෙම්වා සුවපත් වෙම්වා දුකින් මිදෙම්වා නිවන් දකිම්වා අනන්ත සම්මා සම්බුද්ධෝ බුදු ගුණ බලයෙන්ද අනන්ත විඤ්ඤා චරණ සම්පන්නෝ බුදු ගුණ බලයෙන්ද අනන්ත සුගතෝ බුදු ගුණ බලයෙන්ද අනන්ත ලෝක විදු බුදු ගුණ බලයෙන්ද අනන්ත අනුත්තරෝ පුරිස ධම්ම සාරති බුදු ගුණ බලයෙන්ද අනන්ත සත්තා දේව මනුස්සානම් බුදු ගුණ බලයෙන්ද අනන්ත බුද්ධෝ බුදු ගුණ බලයෙන්ද අනන්ත භගවා බුදු ගුණ බලයෙන්ද මම නිදුක් වෙම්වා නිරෝග වෙම්වා සුවපත් වෙම්වා නිවන් දකින්වා මාමින් මාගේ මව්පිය ගුරු දෙගුරු උතුමෝද කලන මිතුරෝද හිතවන්තයෝද මැදහත් වූවෝද අහිතවන්තයෝද සියලු දෙවියෝද සියලුම මිනිස්යයෝද සියලු සත්වයෝද නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා සියලු සත්වයෝ ආයුවන් සැප බල ප්‍රඥාවෙන් දෙවැඩෙත්වා ගුණනුවන ධන ධාන්‍යය යසයි සුරු සැප සම්පතින් දෙවැඩෙත්වා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා සියලු සත්වයෝ සුවසේ නිදත්වා සුවසේ පිබිදෙත්වා සාමයෙන් සමාදානයෙන් සමගියෙන් වැඩෙත්වා ඉවසීමෙන් ශාන්තියෙන් සැනසීමෙන් වැඩෙත්වා දෙවිමිනි මිනිසුන්ගේ මෛත්‍රිය ලබත්වා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා සියලු සත්වයෝ මෛත්‍රියෙන් කරුණාවෙන් මුදිතාවෙන් උපේක්ෂාවෙන් සතර බඹ විහරණයෙන් වැඩෙත්වා සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් සමතයෙන් විදර්ශනාවෙන් දෙවැඩෙත්වා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු